අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්ධම් භාගීය සංයෝජන ධර්ම අතරේ පළවෙනි සහ දෙවෙනි සංයෝජන දෙක වෙන එහෙම නැත්නම් දස සංයෝජනයන්ගෙන් හයවෙනි සහ හත්වෙනි සංයෝජන දෙක වෙන රූප රාග සහ අරූප රාග කියන මේ සංයෝජන ධර්ම දෙක ගැනයි. ඉතින් අද දවසේ ඔබෙත් අපෙත් දහම් ගැටලු විසඳාලීම සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබට මට අපට කරුණාවෙන් බෙදා දීම සඳහා මිදම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මස්ථානාචාර්ය අපේ පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අද අපි සාකච්ඡාවේ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමුවෙන්ම අපි කැමති මේ උද්ධම් භාගීය සංයෝජන ධර්මයන් අතරේ පළවෙනි සංයෝජනයේ හැටියට හඳුන්වාලිය හැකි රූප රාග කියන සංයෝජනය පිළිබඳව රූප රාග කියන වචනේ තේරුම මොකද්ද? ඒ වගේම ඒ රූප රාගය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපේ ප්‍රේක්ෂක වෙන්නතුන්ට කරුණු විස්තර කර දුන්නොත් වඩාත්ම යෝග්‍යයි. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය කලල්ලේ නන්දකිත්ති සාන්ද්‍රයන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි දස සංයෝජන ධර්මයන් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ උද්ධම් භාග්‍ය සංයෝජන දෙකක් පිළිබඳව පින්නතුල්ලාට කරුණු පැහැදිලි කරන්නට. ඉතින් රූප රාග සංයෝජනය. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සංයෝජනවල කතා කරා කාමරාග, රූපරාග, අරූපරාග ගැන කතා කරනවා. එහෙනම් මේ හැම එකක්ම තියෙන ලෝභයිසිකේ තමයි. රාගය. රාගය. එහෙම. එතකොට කාමරාගය කියන එක අපි හොඳට හැමෝම දැනගත්තා. කාමරාගයේ ස්වභාවය තමයි බාහිරින් අපිට යමක් අවශ්‍ය කරනවා මේ රාගයට. එහෙමයි. කියන්නේ දැන් ඇස කන නාසය දිව මේ ශරීරයේ මනස හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේවා හරහා තමයි ආහිරින් යම කාමරාගය සඳහා අවශ්‍ය වෙනවා. එහෙමයි. හැබැයි මේ රූප රාග ඒ කාම වස්තුන් කාම වස්තුන් අපට අවශ්‍ය කරනවා මේකේ වින්දනයක් සඳහා. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ රූප රාග කියන අවස්ථාව, ඒ වගේ මරූප රාග අපි දිගේ කතා කරන මේ දෙකම ගත්තොත් පිටින් දෙයක් අවශ්‍ය නැහැ. ඇතුලේ මේ ආස්වාදය විඳ ගන්න පුළුවන්. හරි උදාහරණකින් කිව්වොත් නෑ ඇත්තටම බතක් සකස් කරගත්තාම ඒ බත නිකන් කන්න පුළුවන් කමක් නෑ. ඒ බතට අවශ්‍ය කරන ව්‍යංජන මොන හරි දෙයක් අවශ්‍ය කරන බාහිරින්. එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ කාම රාගය කාම රාගයට බාහිරින් දෙයක් අවශ්‍ය කරනවා. එහෙමයි. හැබැයි රූප රාග අරූප රාග දෙක ගත්තාම හරියට කේක් කෑල්ලක් වගේ. කේක් කෑල්ලට බාහිරින් දෙයක් අවශ්‍ය නැහැ. ඇතුළම ඒ රසය තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි විශේෂයෙන්ම මේ රූප රාග අරූප රාග කියලා කියන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ ඇත්තටම මෙතන රාගය කියන වචනේ ලෝභයේ සඳහන් වුණාට බොහෝම සියුම් වශයෙන් තමයි මෙතන මේ ලෝභය තියෙන්නේ. එහෙමයි. මේ රූප භවයේ උපදින්න තියෙන කැමැත්ත භව තණ්හාවක් තමයි ඇත්තටම රූප රාගය කියලා කියන්නේ. එහෙනම් අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සංයෝජන ධර්ම විදියට හඳුන්වන්නේ සත්වයා භවයට බැඳලා තියන්නට හේතු වෙන සිටිවිලි 10ක් නේ 10ක්. එතකොට දැන් කාම භවයට බැඳලා තියන්නට හේතු වෙන සිටිවිලි පහක් තමයි අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා කතා කරේ. ඒතර මේ සංයෝජන ධර්මයෙන් අපේ හන්දර මොන භවයට බැඳලා තියන්නේ? මේ සංයෝජන ධර්මයෙන් සම්බන්ධ රූප භවයට තමයි බැඳලා තියන්නේ. ඒතර මේකත් භවයනේ. එහෙමයි. ඉතින් මහා සැපයක් තියෙන මොකද දැන් අභිධර්ම පිටකේ ඔය රූපාවචර සිතු අරූපාවචර සිතුත් ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ මහග්ගත එහෙම සිත් හැටියට. එහෙම. මහග්ගත සිත් හැටියට හඳුන්වන්නේ ඒක සාමාන්‍ය පොදු මිනිසුන්ට විශේෂ වෙන දෙයක් නෙමෙයි බොහොම පුණ්‍යවන්ත මහා වීරියක් තියෙන අයට පහළ වෙන උතුම්ම සිත් પરම්පරාවක් තමයි මේ රූපාවචර සිත් කියලා කියන්නේ. එහෙම. ඒක සාමාන්‍ය ඉබේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සඳහා විශාල පරිශ්‍රමයක් උත්සාහයක් තියෙනට ඕන. අපේ අහන්නේ මේ මහග්ගත සිත් කියන එක මේ ධාන සිත් කියන වචනෙන් උත් හඳුන්වන්න පුළුවන්ද? ධාන සිත් කියලා කියන්නේ එහෙම. ඒ ටිකටම තමයි. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ මේ රූපාවචර ඒ රූප ලෝකයට තියෙන කැමැත්ත මේ කාමයේ රූප රාග. එහෙම අපි අහන්නේ දැන් මෙතෙන්දී තවත් දෙයක් අපි විස්තර කරගෙන මේ ඉස්සරහට විග්‍රහ කරගමු. රූප කියන වචනය කොහොමද විග්‍රහ කරගන්නේ? මෙතනදී මොකක්ද මේ රූපය කියන්නේ? දැන් අභිධර්මයේ තුලත් රූපය විග්‍රහ කරලා තියෙන ආකාරය තියෙනවා. සතර පරමාර්ථ ධර්මවලත් විග්‍රහ කරනවා. එතකොට ඒ රූපයමද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් තේරෙන විදිහට ගත්තොත් මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන ඒ කායික ස්වභාවයට ඇති වෙන කැමැත්තද අන්න ඒ ඒ ගැනත් අපි විග්‍රහ කරගමු කියන්නේ. තාම වටිනවා සාමට රූපාවචර කියන නමෙන් පේන මෙතන රූපයක් තියෙනවා. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අපි රූප ගැන විවිධාකාර විදිහට කතා කරලා තියෙනවා. ඉතින් රූපය කියන එකෙන් මූලික වශයෙන් ගත්තොත් වහා වෙනස් වෙන නිසා තමයි මේක රූපය කියලා කියන්නේ. රුප්පදීති රූපං කියලා සඳහන්. ඒ රුප්පණීය වෙනවා කියන්නේ අපහන්නේ නිතරම වෙනස් වෙනවා කියලා. නිතරම වෙනස් වෙනවා. මේ කොහොමද වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ ඇත්තටම ස්වාමින්වහන්ස සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මේ රූපේ වෙනස් වෙනවා එහෙම මොහොතක් මොහොතක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසාම රූපේ වෙනස් දැන් අපේ හාන්නේ අපේ හාඳුරන්ගේ වෙනස් වීම මට එක සැරේට පේන්නේ නැහැ ඒක තමයි ඒ වෙනස ස්වාමින්වහන්ස පේන්නේ නුවණකට තමයි ඒක පේන්නේ දැන් සාමාන්‍යයෙන් මේ පහනක් දැල්වල තිබ්බහම 12 මහේ පහන් එහෙම අපි දැන් අනුරාධපුරයට ගියහම අපි 12 මහේ පහනක් දැල්ලෙනවා. ඉතින් කෙනෙක් ජනවාරි මාසේ යනවා. ඉතින් පහනපත් විතර ලස්සනට තියෙනවා. එහෙම. ළඟට ආයන යා නැවත යනවා අප්‍රේල් මාසේ. එතකොටත් පහනපත් වෙනවා. එහෙම. ළඟට යා දෙසැම්බර් මාසේ ওই විදිහට අවුරුද්දට 3-4 වතාවක් යනවා හැමදාම පහන දැල්ලෙනවා. එයා හිතුවත් ආ මේ එකම පහන තමයි මේ දැල්වෙන්නේ කියලා ඒක එහෙම නෙවෙයිනේ. එහෙම. ස්වාමීන් වහන්සේ ඒක වැටි තෙන තිරයත් ඒ වගේ මේ අවශ්‍ය කරන තෙරුත් දානකොට ඉතින් පහන දැල් වෙනවා. පහන දැල් වෙනකොට සාමනහස දැල් වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යෑම. නමුත් අර අපිට පේන්නේ මේක දොළොස් මහේම මේ පහන මේ විදිහටම දැල් වෙනවා කියන්නේ. නිතරම වෙනස් වීමකට ලක් වෙමින් පවතිනවා. වෙනස් වීමකට ලක් වෙමින් පවතිනවා. ඒතර සාමාන්‍යයෙන් අපේ රූපය වුණත් එහෙමයි. දැන් අපිට සාමාන්‍යයෙන් ගත්තාම දැන් බලන්න අපි අවුරුද්දකින් දෙකකින් අපි අඳුරන කෙනෙක් දැක්කහම අපි කියනවා ආ දැන් ටිකක් වෙනස් වෙලා මහත් වෙලා එහෙම කෙට්ටු වෙලා අපිට සාමාන්‍ය ඇසට මේ තක්සුස් නැත්නම් මේ අපේ මේ ඇහැට පේන විදිහට අපි එහෙම කියනවා එහෙම නමුත් සමහර අය අතර කියනවා ගිය සතිය වගේම ගිය අවුරුද්දේ දැක්ක වගේමයි කියලා කියන හැටි. එහෙමත් කියනවා සමහරව හිත හදන්නත් එහෙම කියනවා. එහෙමයි. එහෙමයි. <laughs> මොකද ඉතින් එහෙම කිව්වහම ගොඩක් අය සතුට වෙන්නේ. සමහර මේ වෙනස් වීම අපි හන්නේ හිමිහිට වෙන එකයි, ශීඝ්‍රයෙන් වෙන එකයි ඒකට බලපානවද ඒ වෙනස් වීම අඳුරගෙන සමහර වෙලාවට එක සැරේට අඳුර ගන්න බෑ වෙනස් වුණාද කියලා. ඒ එතන වෙනස් වීම හිමිහිට වෙන හින්දා. සමහර වෙලාවට එක සැරේටම අයියෝ මේ ඊයේ හිතේ කෙනාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා එහෙම අහනස. එතන ශීඝ්‍රයෙන් වෙනස් වීමක් නිසාද එහෙම වෙන්නේ? එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට අර සාමාන්‍යයෙන් එහෙම ශීඝ්‍රයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. සමහරු අසනීප වුණාම. එහෙම. මේ රූපේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා යනවා. ඒ වගේ අවස්ථාවල විවාහාරයේ මිනිසුකෙන හානි පුදුම විදිහට වෙනස් වෙලානේ. එහෙම. ඉතින් ඉතින් කොහොම හරි මේක විපරිණාමයටපත් වෙනවා. අපි හන්නේ අවසරය ඒකට යමක් ශීඝ්‍රයෙන් වෙනස් වෙන්නත්, හැබීට වෙනස් වෙන්නත් මොකද හේතුව? ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ඔය සතර මහා ධාතුන්ගේ ඉතින් ස්වභාවය අත්‍තර සාමනහල ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න හේතුවක් හැටියට තියෙන්නේ දැන් මේ ශරීර කූඩුව අපිට ඕන විදිහට හැමදාම පවත්වන්න බෑනේ. එහෙම. සමහර වෙලාවට රෝගාබාධ දැන් අර මේ ගිරිමානන් සූත්‍රයේ තියෙන නොඑක් විදිහේ අපිට ලෙඩ හැදෙන හේතු තියෙනවා. ඉතින් හේතුන් නිසා සමහර වෙලාවට මේ අපිට පේන මේ ශරීරය පුදුම විදිහට වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපි මම මෙහෙම ඇහුවොත් මේ ශරීරය මුල් කරගෙන විඥාණය ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී රූපය එහෙමත් ශරීරයේ වෙනස් වීම ටිකක් හිමිහිට වෙනවා විඥාණය රූපයෙන් බැහැර වෙච්ච උනාට පස්සේ රූපය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා කියලා එහෙම කතාවක් කිව්වොත් ඒක වැරදිද අපහන්න? දැන් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් මේ ශරීර කෝඩුවෙන් විඥාණය වෙනස් වෙන සාමාන්‍යයෙන් එතන මරණයනේ. එහෙම. එතකොට ඇත්තටම දරකඩක් වගේ ඒ ස්වාමීන් වහන්සේ කියන එක සැබෑව මේ ශරීර කූඩුවෙන් විඥාණය පහව ගියොත් ඒ වෙනස් වීම ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. එහෙම එහෙම. ඒකට ඇත්තටම මේක පවත්න්න බෑ. මොකද දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් මේ විඥාණය මේ ශරීර කූඩුවෙන් ගිය ගමන් දවසක් දෙකක් යනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අහපේක දැනුයි මට වැටහුනේ. එහෙමයි. ඇත්තටම දැන් ඒ අතින් බලනකොට දැන් දැන් විඥානය ශරීරය හා ක්‍රියාත්මක කරනකොට අපි හන්නේ අවුරුදු 100ක්වත් ශරීරයේ යම් යම් හිමීට වෙනස් වීම මත වෙන්න පුළුවන් වෙන්න පුළුවන් විඥානය බැහැර වූ වෙලා අපි හන්නේ දවස් දෙක තුන යනකොටම එක තුන යනකොට ඒ වෙනස ඇත්තටම මේ මොහොතේ දවසක් දෙකක් යනකොට ඉඳ වෙනවා ඕජස් ගලනවා ඇත්තටම විශාල විපරිණාමයක් සිද්ධ වෙනවා එහෙමයි ඒක ඒක හරි ඉතින් ඒකට අපි හන්නේ අර මම අහලා තියෙනවා මේ ශීතෝෂ්ණාදිය නිසා විකෘති ස්වභාවයට පත් වෙන නිසා මේක රූපය කියලා හඳුන්වනවා කියලා. ඔව්. එහෙම විග්‍රහයක් තියෙනවද? ඔව් ඇත්තටම දසන්නහත් මෙහෙමයි. දැන් රූපය කියන සීත උෂ්ණ මම අරමුණු කිව්වේ බඩගින්න විපාසය මේවා නිසා මේ රූපේ වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් ඒක අපි හන්නේ දැන් ඔය රූපයේ හැටියට ගන්න මේ ශරීරය විතරද? දැන් බාහිර සමාජයේ අජීවී වස්තුන් එහෙම ගන්න බැරි. ඒවත් ස්වාමීන් වහන්සේ රූප හැටියට ගන්නවා. එහෙම. දැන් අපි අතර රූප හැටියට ගත්තාම දැන් බලන්න. ඒතකොට ඒ රූපත් රූපරාගයේ විදිහට ගන්නවද? නෑ ඒවා ගන්නෑ මෙතන. එහෙම. අපි රූපේ හැටියට අපි ඒක විස්තර කරගමු. ඔව්. ඒතකොට රූපේ හැටියට ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් මේ රූප කියලා කිව්වහම මේ අවිඥානික, සවිඥානික සියලුම දේවල් අපිට ඇහැට පේන්නේ. මේ රූප ඒවා ඒ රූප ඇතුලේ තියෙන සංහත අර සතර මහා ධාතු. ධාතු. එහෙමයි. අර පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තකය. එහෙමයි. ඉතින් බලන්න මේ සතර පරමාර්ථවල ස්වාමීන් වහන්සේ අපි ගත්තම චිත්ත, চৈতසික, රූප, නිබ්බහන. දැන් මේ පරමාර්ථ කියලා කියන්නේ සාමාන්‍ය සම්මුතිය කියන එක වෙනස් වෙනවා. නමුත් පරමාර්ථය කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් චිත්ත කොහොමද හිත වෙනස් වෙනවන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම සිත වෙනස් වෙනවා තමයි. නමුත් සිතෙන් කෙරෙන වැඩේ වෙනස් වෙන්නේ නැහැ. එහෙම. ඊළඟට සාමනාත චිත්ත චෛසිකත් එහෙමයි. දැන් චෛසික කියන්නේ වහවා වෙනස් වෙනවා. නමුත් ලෝභයෙන් කරන වැඩේ ලෝභයෙන් ඒකාන්තයෙන් කරනවා. ඒක ලෝභයෙන්ම තමයි කෙරෙන්නේ. වෙන දෙයකින් කෙරෙන්නේ නැහැ. රූපවලක් සාමනාත දැන් කෙනෙකුට කියවම රූපය කියන එකේ තේරුමත් උප්පතීති රූපම් මේක වෙනස මේ විනාශ වෙලා යන එකක්. නමුත් රූපය කියන එක පරමාර්ථයක් හැටියට බුදුරජාණන්සේ දේශනා කරනවා. එහෙනම් පරමාර්ථයක් හැටියට දේශනා කරන්නේ මේ රූප විවිධාකාර විදිහට තිබ්බට ස්වාමීන් වහන්සේ මේකේ මූල බීජය ගත්තාම අර ඒක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම. පටවි ඕනම රූපයක ඕනම දෙයක අපි සම්මුති වශයෙන් හඳුනනවා. ඒ කියන්නේ අපි හන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒකේ ඒකට අදාළ ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ. තියෙන්නේ. එතකොට දැන් අපි මේ රූපේ දැන් අපි හඳුනගන්නේ ස්වාමීන් වහන්සේ එක එක සම්මුතිත් එක්කනේ. එහෙමයි. අපි අර යා මෙයා ආදි වශයෙන් නොඑක් නොඑක් තියෙන දේවල් සකල සම්භාරයෙන්ම අපි නොඑක් නොඑක් නම් ගොත් වලින් හඳුනගන්නවා. ඒකේ මූලික දේ ගත්තාම ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතු ඒ වෙනස් වීමකට ලක්. සහ එක එක පුද්ගලයාට වස්තුන්ට අනුව වෙනස් වීමක් වෙන්නේ නැහැ. වෙනස් වීමක්. ඒ කියන්නේ අපේ හාමුදුරුවන් ළඟ තියෙන පඨවි ධාතුවම තමයි මන්නගත්තේ. ළඟත් තියෙන්නේ. හරියටම හරි. එතකොට ආපෝ ධාතුවම තමයි මංගලතනේ. අපි දෙදෙනා ළඟම තියෙන ආපෝ ධාතුව තමයි ජලයේ තියෙන්නේ. ජලයේ තියෙන්නේ. ඒ ඒ ඒකේ වෙනසක් නැහැ කියන එක. ලෝකේම ගත්තහම මේ සතර මහා ධාතු තමයි. එහෙමයි. ඒක ඊටාම හොඳ මේ අර්ථ විවරණයක් අපේ හඳුරන්නේ සාමාන්‍ය ගොඩක් දෙනා අපේ හඳුරු කියපු විදිහටම මේ පරමාර්ථ ධර්ම කිව්වහම වෙනස් වෙන්නේ නැති ඒවා කියලා හිතනවා. ඒතර මේවා වෙනස් වෙනේවා ඇයි මේ පරමාර්ථ ධර්ම හැටියට දක්වන්නේ කියන එක බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. අපේ හඳුරු ඊටාම ලස්සනට ඒක මෙතෙන්දී ඉස්මතු කළා. එතකොට ඒ වගේම රූපය වගේම නිවන ඊළඟ. නිවන. එහෙම ඒක ඔව් ඇත්තටම නිවනත් ඉතින් අපේ ස්වාමීන් වහන්සේ වෙනස් වෙන්නෙම නැහැ. එහෙම. ඒ මොකද දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ අර අකුප්පාතේතු විමුක්ති කියලා. අපිට සාමාන්‍ය එක එක සැනසෙති තියෙනවා මේ ජීවිතේ. එහෙම. සමහර සැනසෙති තියෙනවා වහාම ඒක අනිත් පැත්තට හැරෙනවා. එහෙම. අපිට උදාහරණයක් ගත්තොත් අපිට ඔලිව කැක්කමක් හැදෙනවා. ඉස්සරහ ඉසිය රදයක්. ඉතින් අපි පැනඩෝල් දෙකක් එහෙම අරගෙන ඉතින් ඔක හොඳ වුණාට පස්සේ සමහරු කටින්ම කියනවා අම්මෝ ඇති යන්තම් මේ නිවන් දැක්කා වගේ කියලා. මොකද ආයෙත් ඔලුව කැක්කුම් හැදෙනවනේ. එහෙම. ඒකේ නිමාවක් නැහැ. එහෙම. ඒ වගේ දැන් එහෙම කිව්වට එයා නිවන් දැකලත් නැහැ නේද? කලින් දැකලා නැහැ. නමුත් අර දැක්කා වගේ කියලා කලින් දකිලා තියෙන්න පාස. ඒක ඒක මොකද මේ නිවන ඒ තරම් අපේ අයට ප්‍රියයි නේ. එහෙම බණ ඇහුවේ නැත්නම් හිතලා දිනනවා මෙහෙම සැපයක් ඇති කියලා. මෙහෙම සැපයක් ඇති කියලා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් <laughs> බලන්න දැන් අත් වශයෙන්ම දැන් අර මේ එහෙම නෙවෙයි දැන් ඒ වගේ සැප දැන් මොකක් හරි වේදනාවක් තිබිලා ඒක නැති වුණාට පස්සේ ඔන්න සැපයක් හැටියට නිවන හැටියට තින් සලකනවා. නමුත් මේ සැබෑම නිවන කියන එක ස්වාමීන් වහන්සේ ඒක මොන විදිහකටවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැක්කොත් දැක්ක තමයි. එහෙම. ඒක තමයි ඒ නිවනේ තියෙන ස්වභාවය. එහෙමයි. ඒත් එකම අර නිවන තුල තියෙන අවේදිත සුඛයක් කියලා අපි හන්දරනේ හඳුන්වනවානේ. පැහැදිලිවම. ඒ කියන්නේ නිවනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ තියෙන සැපය ගැන කතා කරනවනේ ඒක අපි වෙනම මාතෘකාවක් ඔස්සේ කතා කරන්න ඕනේ. එහෙමයි. දස සංයෝජන ප්‍රහාණය කරාට පස්සේ අපි ඒක ගැන කතා කරමු. නිවන පිළිබඳව කතා කරමු. මොකද ඒ ගැන විශේෂයෙන්ම අපි මේ සාකච්ඡාවෙන් ඉස්මතු කරන්න ඕනේ ස්වාමීනි. මොකද අද බොහෝ දෙනා මේ නිවන කියන එක තරම දන්නේ නැහැ. මොකද සමහරුන්ට නිවන් දකින්නත් ඕන සසර උපදින්නත් ඕන. එහෙම මානසිකත්වයක් තියෙනවා. එහෙමයි. අපි හන්නේ මේ මේ නිවන ගැන කතා කරපු ඉඳා අපි ප්‍රේක්ෂක යෝගාවචර පින්වතියක් අපට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඒ ඉස්සෙල්ලා මම සඳහන් කරන්නම් අපි හන්නේ අර නිවන සම්බන්ධයෙන් කතා කරපු නිසා කෙනෙක් රහත් ඵලයට පත්වීමෙන් පසු ඒ පුද්ගලයා නිවන සාක්ෂාත් කරගත්තාද කියලා අහනවා එසේ නොමැතිනම් රහත් වීමෙන් පසු නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් භාවනා කළ යුතුද කියලා ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි රහත් වීමෙන් නිවන සාක්ෂාත් වීම වෙනවද කියන එක. ඊට පස්සේ නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ එහෙම නැත්නම් නිවන රහත් වුණාට පස්සේ නිවන සාක්ෂාත් කරගන්න තවත් භාවනා කරන්න ඕනද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ ඇත්තටම තන අරිහත්ත්වයේ නිවන කියලා කියන්නේ එකම දේ තමයි. එහෙමයි. ඉතින් එහෙමනම් ඒ උත්තරීතර தത്വයටපත් වුණාට පස්සේ දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අරිහත්ත්වයටපත් වුණාට පස්සේ නිවන සාක්ෂාත් කරගත්තාද කියලා. ඔව් ඇත්තටම නිවන කියන එක සාක්ෂාත් වුණා. ඒ උත්තරීතර ඒ අවබෝධය ඒකාන්තයෙන්ම ළඟා කරගත්තා. ඉතින් කියන්නේ මාර්ගය දැන් අපි සෝහාන් මාර්ගයේ ඵලය. සකදාගාමි මාර්ගයේ ඵලය. අනාගාමි මාර්ගයේ ඵලය. ඊළඟට අරහත් මාර්ගයේ ඵලය. එහෙමයි. ඵලය ලබනකොටම ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක සාක්ෂාත් කරගෙන ඉවරයි. එහෙනම් ඉතින් සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වන්නේ ඉතින් මාර්ගය ලබනකොටම ඒ චිත්තක්ෂණයෙන් ඵලයක් ලබනවා. ඒ ඵලය ලබනවා කියන්නේ නිවන සාක්ෂාත් කරන සාක්ෂාත් කරගන්න ඒ උත්තරීතර තත්වයටපත් වෙනවා. අපි හන්නේ ඉස්සර කාලේ බුදුහාමුදුරන් මේ කාලේ බොහෝ දෙනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා එහෙම නැත්නම් භාවනා කරලා අරහත් ඵලය සාක්ෂාත් කරගත්තට පස්සේ බුදුහාමුදුරෝ හෝ ඒහා සමාන බුදුරජාණන් වහන්සේ හා සමාන නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේ පත්වෙච්ච ඵලයට හා සමාන ඵලයකට පත්වෙච්ච ඒ தત્ත්වේ වටහාගත හැකි ස්වභාවයේ පුද්ගලයෙකුට Taman ලබාගත යහත් ඵලය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් තියෙනනේ අපි හන්නේ. කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං ආදි වශයෙන් එතකොට ඒ වචන තුලක් තියෙනව නේද මේ නිවන තමන් රහත් වෙච්ච එක්කෙනා නිවන සාක්ෂාත් කරා කියන එක අපහන්නේ. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපේ තථාගත දේශනාව තුළ ශ්‍රාවකයන්ගේ දැන් අපදාන පාළි එහෙම ගත්තාම ඒ තමන්ගේ නිවන් සැපය ප්‍රකාශ කරපු අවස්ථා ඕන තරම් තියෙන උදාන එහෙමයි වල එහෙම. දැන් අපි කප්පින ස්වාමීන් වහන්සේම ගත්තාම කප්පින කියන්නේ රජ කෙනෙක්නේ. ආ රජ කෙනෙක්. නමුත් අර මැටි පාත්‍රයක් අරගෙන ගහක් මුල වාඩි වෙලා මේ නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ ලැබිච්ච සැනසෙල්ල උන්වහන්සේ ප්‍රකාශ කරේ අහෝ සුඛං අහෝ සුඛං මහා සත්‍යක් මහා සත්‍යක් කියලා. ඉතින් එතකොට එතනම තේරෙනවා දැන් සාමාන්‍යයෙන් ලෞකික සැප විඳින කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තමයි ලොකුම සැපේ කියලා. නමුත් දැන් අද අපි මේ කතා කරන ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් රූප රාග අරූප රාග නැත්නම් රූපාවචර ධානවල තියෙන සැපේ ගත්තාම ස්වාමීන් වහන්සේ මේ කම් සැපේ මොන සැපයක්ද ලබන්නේ කියලා එහෙම අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේ ඒ සියලුම දැන් රූපාවචර ධානත් අරූපාවචර ධානත් පහු කළානේ මේ නිවන සාක්ෂාත් කරගන්න. එහෙම. ඒත් ඒ සියලුම කෙලෙස් ධර්මයන් බහා තැබ්බට පස්සේ ස්වාමීන් වහන්සේ ලැබෙන සැනසෙල්ල අපිට හිතා ගන්නවත් බෑ. ඒක මහා පුදුම සැනසෙල්ල. එහෙමයි. ඉතින් ඒ සැනසෙල්ල පිළිබඳව උදාන හැටියට මේ රහතන් වහන්සේලා ඒ තමන් ලැබපු සැනසෙල්ල ප්‍රකාශ කරලා තියෙනවා. එතනදී පුංචි ධර්ම කාරණයක් ඉස්මතු කරගෙන මත වෙනවා. ඒක කියන සුදුසු කියලා මම හිතනවා. දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ අරිහත්ත්වයටපත් වෙන්නේ නැතුව නැත්තම් මේ සෝහාන් ආදී මාර්ගයකටපත් වෙන්නේ නැතුව කෙනෙක් තමන් සෝහාන් ඵලයටපත් වුණා සකදාගාමි ඵලයටපත් වුණා අනාගාමි ඵලයටපත් වෙලා ඉන්නවා නැත්තම් අරිහත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා බොරුවට කිව්වොත් වික්ෂුන් වහන්සේ නමක් නම් ඒ වික්ෂුගේ මහානකම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඒ මහානකම නැති වෙලා යනවා කියන එකත් අපේ මිනිස්සු අපේ බෞද්ධ දැනගන්න එක වටිනවා. මහානකම නැති වෙලා යනවා කියලා කියන්නේ දැන් අපි හිතමු වැද්දෙක්. එයා කරන්නේ වැදිකම් සත්තු මරණ එක. හැබැයි එයා ඒ දඩේනේ ගිහිල්ලා හවසට ඒ තමන්ගේ ආයුධ ටික පැත්තට තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා එයා තිසරණේ සමාදන් වුණොත් එයාට තිසරණේ පිහිටනවා. හැබැයි මේ මහානකම වරද්දගත්ත කෙනාට තිසරණේවත් පිළිතන්නේ නැහැ. එහෙම. ඒක බලන්න කොච්චර භයානක තත්වයකට මේ පුජ්‍යලේ වැටෙනවද මේ තමන් අරිහත්ත්වයටපත් නොවි මම අරිහත්ත්වයටපත් වුණා කියලා කෙනෙක් කියනවා නම් ඒක ඉතාම භයානක දෙයක්. ඒ උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශනයක් කියලා කියන්නේ. උත්තරී මනුස්ස ධර්ම නේ ප්‍රකාශනයක්. ඒක ඇත්තටම අභූතෙන්. එහෙමයි. තියෙන දෙයක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා දෙනිවන සාක්ෂාත් කරගත්තට පස්සේ ඒක තැන් තැන් වල කියව කියව යන්නේ නැහැ. අපි හන්නේ යන්නේ හොඳ ප්‍රශ්නයක් නම් රහත් වුණාම කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේ නම තමන් වහන්සේ රහත් වෙච්ච වුණා කියලා කියන අවස්ථා ශාසන ඉතිහාසයේ වුණ තරම් අපි දැකලා තියෙනවා. එහෙම කියපු අවස්ථාවන් උදාන වශයෙන් ප්‍රකාශ කරපු අවස්ථාවන්. සමහරු හිතාගෙන ඉන්නවා රහත් වුණාට පස්සේ රහත් ඵලයේ කාටවත්ම කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා කියලා. ඇත්තටම එහෙම කියන්නේ නැද්ද? කියනවා නම් කා සමගද කියන්නේ කිව යුක්තේ නැත්තේ කා සමගද? ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ අරියත්වයටපත් වුනහම ගුරු ගෞරවයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලේ ඒ අවබෝධය පූජා කරන්න තියනවා කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ නමකට ලැබෙන පුදුම භාග්යයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ මහානකම ලබාගෙන උන්වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේගෙන් කර්මස්ථාන ඉගෙනගෙන ඒක ප්‍රතිඵලය ඇවිල්ලා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න ලැබීම ලොකු භාග්යයක්. එහෙම. ඒක ලොකු බුද්ධ පූජාවක්. මොකද බුදුරජාණන් වහන්සේ අපේ බාහිර දේවල් බලාපොරොත්තුුනේ නැහැනේ. එහෙම. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුුනේ මෙන්න මේ ප්‍රතිපත්ති පූජාව. ඉතින් අරමුණෙන් බොහෝ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඒ තමන්ගේ අරිහත්ත්වේ ප්‍රකාශ කරන ඒ අරියට අම්මා තාත්තා ඉස්සරහා හෝ උගන්වපු ගුරුවරු ඉස්සරහා විභාග ප්‍රතිඵල කියනවා වගේ අන්න හරි ඒ වගේ දෙයක් සතුටින් කරන සහ සිටින අයට සතුට ඇති කරන ප්‍රකාශනය ප්‍රකාශ කරනවා ඊළඟට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ බොහොම කරුණාවක් තියෙන උත්තරේ උන්වහන්සේ බොහෝ දෙනෙකුට මේ උපකාරයක් වෙනස අප්‍රමාදය ඇති වෙන්න ප්‍රකාශ කරන්න පුළුවන් මම නම් දැන් මේ මාර්ගයටපත් වුණා කියලා එහෙම ප්‍රකාශ කරන අවස්ථා තියෙන හැම. මේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාව දෙසා නෙවෙයි උන්වහන්සේ निराமிස පරාර්ථකාමීත්වයෙන් එහෙම ප්‍රකාශ කරන්න. එතකොට අපි හන්නේ මේ ප්‍රකාශය මේ ඒ අරහත් ඵලය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කෙනෙකුට එහෙම කියනවද එහෙම නැත්නම් ඒ වටහාගත හැකි කෙනෙකුට කියන්නේ. ඇත්තටම වටහාගත කෙනෙකුට තමයි කියන්නේ ස්වාමීන් මොකද දැන් සමහරු අරහත් ඵලය ගැන මොකක්වත් දන්නේ නැතුව ඉන්න කෙනෙකුට ඕක කිව්වහම ඒක ගැන නොදන්න සමය මොන විකාර පිස්සු කතාවක් කියනවා කියලා බැනීම තුල අර රහතන් වහන්සේට බැනීම ආර්ය උපාදයට අහු වෙනක් පුළන්නේ නේද? ඒක තමයි රහතන් වහන්සේ නමක් ඒ හැම දෙයක්ම බලලා තමයි සම්මාසයෙන් ප්‍රකාශනයක් කරන්නේ. එහෙමයි. එහෙම නැතුව සාමාන්‍යයෙන් එහෙම ප්‍රකාශන කරන්නේ දැන් අද කාලේ දැන් අපි මේ මහන්සිත් මේ වෙලාවේ මතක් කරන එක වටිනවා අපේ ස්වාමීන් වහන්සේලාගේ පොල්ගස්තු වාරන්නේ තමයි මහන්සිය පැවිදුනේ අපේ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ. <laughs> නබෝදා වහන්සේ අපවත් අපවත් වුණා. ඉතින් ඇත්තටම ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ සංඝ පීත්‍රුන් වහන්සේ නමක්. මොකද මේ ලංකාවේ මේ අපේ ලාංකීය අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට මේ තනියෙන් කැලෑවල ඉන්න ක්‍රමය උන්වහන්සේ තමයි මෑත කාලේ පහදලා දුන්නේ. එහෙමයි. උන්වහන්සේට මේ බොහෝ ස්වාමීන් වහන්සේලා බොහෝ විහිදායකයෝ ඒ අධ්‍යක්ීම් තියෙන අය අපිට ප්‍රකාශ කරලා තියෙන උන්වහන්සේට ඇත්තටම අභිඥා ආදී ධ්‍යාන අභිඥා ඒ සියලු දේවල් තිබිච්ච මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. මොකද අවුරුදු 50ක් විතර මේ ලංකාවේ ඒක විහාරීව තනිවම එහෙමයි. තනිවම විතර හුදකලාවේ හිටියා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. එහෙමයි. ඒතර උන්වහන්සේ බොහෝ අවස්ථාවල උන්වහන්සේගෙන් ওই උත්තර මනුස්ස ධර්ම පිළිබඳව අහන වෙලාවට උන්වහන්සේ හැම වෙලාවෙම hina වෙලා ඒකට උත්තරයක් දෙලා නැහැ. එහෙනම් අපේ ස්වාමීන් වහන්සේලා මට කියලා තියෙනවා දැන් සමහර අවස්ථාවල මාර්ගඵල පිළිබඳව අහපුවාම උන්වහන්සේ බලන්න බොහොම නියතමානීව කියලා තියෙනවා නම් තාම මට මාර්ගඵල සාක්ෂාත් කරගන්න බැරි වුණා කියලා. එතකොට දැන් එහෙමනම් අද මේ ඔය නිකාන් සාමාන්‍යයෙන් මේ මාර්ගඵල ප්‍රකාශ කරන අය ගැන ඉතින් අපිට මේ බොහෝ බෞද්ධයන්ට හිතා ගන්න පුළුවන් මේ මාර්ගඵල කියන එක දෙල්ලමක් නෙවෙයි. අපි හන්නේ ටිකක් දිග මාතෘකාවකට පිවිසෙන්නයි හදන්නේ. මම හිතනවා මේ අපිට තවත් මේ සාකච්ඡාවට මේ කාරණා තියෙන නිසා අපි හන්නේ මේ දැන් මේ ප්‍රශ්නේදී රහත් ඵලයට පත් වෙච්ච කෙනා නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක අපි හඳුරන්නේ ප්‍රකාශ වුණා. ඒ වගේම රහතන් වහන්සේ නිවන සාක්ෂාත් කරගන්න තවදුරටත් භාවනා කළ යුතුද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. නිවන සාක්ෂාත් කරගන්න ආයි භාවනා කරන්න ඕමනාවක් නැහැ. නෑ එතන ඇත්තටම රහතන් වහන්සේ නැවත උන්වහන්සේට මේ සංයෝජන 10ම උන්වහන්සේ කඩලා මිදලා ඉවරයි. ප්‍රහාණය කළා ඉවරයි. ප්‍රහාණය කළා ඉවරයි. ඒ නිසා උන්වහන්සේට එහෙම නිවනක් සාක්ෂාත් කරගන්න නැවත භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට රහතන් වහන්සේලා භාවනා කරන්නේ නැද්ද අපේ යන්නේ? රහතුමාට කරනවා ස්වාමීන් වහන්සේ. ඒ මොකටද? රහතන් වහන්සේ නමක් භාවනා කරන්නේ ditta dhamma sukha viharane සඳහා. එහෙමයි. ඒ ditta dhamma sukha viharane කියන්නේ ditta dhamma sukha viharane කියන්නේ අතන නිවන වින්දනය කරන උන්වහන්සේලා. ඒ නිවන් සැපේ විඳිනවා. එහෙමයි. ඒ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එහෙමයි. දැන් රහතන් වහන්සේ නමක් වුණත් මේ කියන නැවත උන්වහන්සේ රහත් වුණත් මොනවාද නැවතනේ රූපාවචර සමාධි පිළිවෙලටම පහතම සමාදිනවා. ඊළඟට අරූපාවචර සමාධි වල සමවැදිලා තමයි උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමාදින්නේ. එහෙම. එහෙම නිරෝධ සමාපත්තියට සමාදින්න බෑ. උන්වහන්සේට අර පිළිවෙලට අර රූපාවචර සමාධි වලට ගිහිල්ලා ඊළඟට ඒක පාදක කරගෙන අරූපාවචර සමාධි වලට ආවේ නැත්නම් උන්වහන්සේට නිරෝධ සමාපත්තිය නිවන් සැපේ විඳින්න බෑ. එහෙම. ඒ නිසා රහතන් වහන්සේ නමක් ඉතින් භාවනා කරන්නේ ඒ නිරෝධ සමාපත්තිය විඳින්න නැත්නම් නිවන විඳින්න ඒ වගේම බොහෝ දෙනාට ආදර්ශයක් වෙනසක් දැන් අපි ගත්තාම කොටික මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ ඊළඟට පුන්න පශ්චිම භවිකයන්ට ආදර්ශයේ ආදර්ශයේ පිණිසක් භාවනා වහන්සේලා විදිහට විවේකීව භාවනා කරනවා ධර්ම සාකච්ඡා කරනවා ඒ වගේ අවස්ථා තියෙනවා එහෙම එහෙම නැතුව නිවන් අරිහත්ත්වේ සාක්ෂාත් අරිහත්ත්වේ ලබාගෙන නිවන සාක්ෂාත් කරගන්න කියලා ආය භාවනාවක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි. අර පස්චිම භවිකයන් කියලා කිව්වේ උන්වහන්සේලාගෙන් පස්සේ පැවිදි වෙච්ච මාර්ගඵල අවබෝධ කරගත්තේ නැති අයට වීරිය උපදවාලීම සඳහා ආදර්ශයක් වීම සඳහා කරන භාවනාව. අපි හන්නේ ඊට පස්සේ තවත් මේ ප්‍රශ්නාවලියේම එක ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. සෝවන් පුද්ගලයෙකු සෝවන් ඵලයට පත්වීමේදී මරණයට පත්වෙනවා හා සමාන ශාරීරික වේදනාවක් ඇති වෙන බව සෝවන් ඵලයට පත්ුණා යයි පවසන පුද්ගලයන් ප්‍රකාශ කරන ළමයි. මේ ඇත්තක්ද කියලා. <laughs> ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් අද කාලේ. ඒ කියන්නේ සෝවන් වෙනවා කියන්නේ මැරෙනවා වගේ වැඩක් කියන තමයි අහලා තියෙන්නේ. <laughs> ඒක තමයි දැන් ඔය දැන් ධ්‍යාන දැන් පුදුපුවාම ඉතින් පටම ධ්‍යානදී බඩේ ලියන ඕ වගේ කතාවක් කියනවානේ. එහෙමයි. ඒ වගේම කතාවක් තමයි ඇත්තටම සෝහාන් වෙනවා කියලා කියන්නේ මේ මරණ වේදනාවක් දැනෙන එකක් නෙවෙයි මහා සැනසෙල්ලක් ලැබෙන උතුම් අවස්ථාවක්. එහෙමයි. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙන අවස්ථාවක්. සම්පූර්ණම සතර අපායේ වසන ලද අවස්ථාවක්. එහෙමයි. ඊළඟට තව උපරිම වශයෙන් බව හතයි. උපරිම වශයෙන් ඉපදුනොත් මේ භවී ඉපදින්නේ ඒ වගේ උත්තරීතර අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක් ඔච්චර වේදනාවක් දැනෙනව නම් මොකටද සෝවන් වෙන්න දඟලන්නේ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒක තනි කරම මිත්‍යා මත. ඉතින් ඇත්තටම ඒවා අපි කොහොම හරි ටික ටික දුරු කරගන්න ඕනේ. මොකද මේ කාලේ ධර්මයේ කතා කරනවා වගේම ඒ හා සමානවම ස්වාමීන් වහන්සේ අධර්මයක් පුදුම විදිහට ගලාගෙන යනවා. ඒ පිළිබඳව අපේ බෞද්ධව ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. එහෙම පෑන. එතකොට දැන් අපි හඳුරු විස්තර කරගෙන ආව සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ ධර්මතාවයන් ගේ නොවෙනස් වන ස්වභාවය පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඒ අතරේ අපි රූප කියන ධර්මතාවය පිළිබඳව අවධානය යොමු කළොත් රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයෙන් යුක්ත දේවල්. එතකොට මෙතනදී අපි බාහිර සමාජයේ ජීවි අජීවි රූප තිබෙනවා. ඒ පිළිබඳවත් කෙනෙකුට ආශාවක් කාමයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි හඳුරන්නේ මේ දස සංයෝජන වලදී රූප රාගය කියන එක ගැන විශේෂ විග්‍රහයක් තියෙනවා. ඒ ගැන අපි දැන් අවධානය යොමු කරමු. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ රූප රාග කියන දැන් මේ රූපය ගැන කතා කළා. ඇත්තටම මේ පඨම ධානය. එහෙම. මේ කාමාවචර දැන් ඇත්තට මේක අනුපිළිවෙලින් මේ தත්ත්වයට එන්න ඕනේ අපි. එහෙමයි. ඉතින් ඒකට ස්වාමීන් වහන්සේ දැන් අනුපිළිවෙලින් අපි මේ தත්ත්වයට ඇවිල්ලා අපි රූපාවචර පඨම ධ්‍යාන උපදව ගත්තා කියලා කියන්නේ රූපා. දැන් අපි ඒක කලින් අපි හන මෙහෙම කිව්වොත් දැන් අපි කාම ලෝකවල උපදින්නට හේතු වෙන සංයෝජන ධර්ම පහක් ගැන කතා වුණා. ඕරම් භාග්‍ය සංයෝජන විදිහට. ඊට පස්සේ මේ රූප භවවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වෙන සංයෝජනයක් විදිහට තමයි දැන් මේ රූප රාගය අපි හඳුනාගන්නේ. ඒක රූප භවයේ ගැනත් පොඩ්ඩක් විස්තර කරගත්තොත් බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? දැන් ඇත්තටම මේ මේ ප්‍රතිපදාව ස්වාමිනත් හැම වෙලෙම අපි හිතට ගන්න ඕනේ අනුපිළිවෙලින් තමයි යන්නේ. එහෙම. දැන් අපි අනුපිළිවෙලින් යනවා කියන එක අපි මුලින් මේක ටිකක් හිතට අරගත්තොත් හොඳයි. මොකද මේ රූපාවචර බ්‍රහ්ම ලෝක. දැන් පඨම ධානය නැතුව ဒုတိ ය ධානයට යන්නත් බෑ. ဒုတိ ය ධානය තෘතිය ධානය මොකටවත් යන්න බෑ. එහෙම. ඊට පංචම ධානයේ නැතුව රූපාවචර පංචම ධානයේ නැතුව අරූප අරූප යන්නත් බෑ. එහෙනම් මේක අනුපිළිවෙලින් මේ ක්‍රමේ යන්න ඕනේ. එහෙමයි. ඒකට සාමාන්‍යයෙන් දැන් අපි හිතමු සමත භාවනාවකින් අපි ධානයක් උපදවනවා. එහෙම. උදාහරණයක් ඇරෙට කිව්වොත් අපි කසින භාවනාව ගමු. එහෙම. හැබැයි මේ කසින භාවනාව ගැන කියනකොට මේ මේක අහලා විරලා මේ කසින භාවනා කරන්න තනියෙන් ලැහැත් වෙන්න එපා. මොකද කසින භාවනාවක් කරනවා නම් අනිවාර්යෙන් හොඳ ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි. පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් ඒකාන්තයෙන් අවශ්‍යයි. හැබැයි මේ කසින භාවනා තුළින් ධ්‍යාන උපදවන්න බොහොම පහසුවෙන් පුළුවන්. දැන් අපි හිතමු අපි කසින මණ්ඩලයක් හදාගෙන ඒ කසිනේ දිහා බලාගෙන අපි ඒක පටවි පටවි කියලා ඉතින් ඇස් දෙකෙන් බලාගෙන භාවනා කරනවා. ඉතින් මුල්ම කාලේ වුණා කටින් මොමුණලා ඊට පස්සේ හිතින් හිතනවා පටවි පටවි පටවි කියලා. ඊළඟට මේක කාලයක් භාවනා කරලා ඇස් දෙක පියාගත්තාම අර කසින මණ්ඩලය හොඳට පේනවනම් ඔන්න එයා දැන් ඒකට ඒ ගත්ත නිමිත්තට කියනවා අපි උග්ඝහ නිමිත්ත කියලා. ඒ නිමිත්ත අරගෙන අපි ඒකම මෙනෙහි කරනවා. ඒ අපි අපි හිතමු තද ගතිය. නැත්තම් පස් කියලා හිතමු. දැන් <laughs> පටවි ගතිය, තද ගතිය මේකම අපි මෙනෙහි කරන මේ තුලම ඉන්නකොට ස්වාමීන් වහන්සේ ධානාංග පහක් තියෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ඔන්න පටම ධාන සිත. ඒ ධානයට ඒ පුද්ගලයාපත් වෙනවා. මම දැන් පටවි කසිනිය තුලදී හිතන්නේ තද ස්වභාවයද එහෙම නැත්නම් පස්වල තියෙන ස්වභාවයද? ඒක රූපයක් විදිහට හිතනවද අපි හන්නේ? මේ මෙහෙම ශක්ති විශේෂයක් විදිහට. ඇත්තට මෙතන හිතන්නේ ඒකේ පස් කියන ගතිය විතර හිතන්නේ. එහෙම. එතකොට එතන රූප සංඥාවක් වගේ එකක් තමයි. රූප සංඥාවක් තමයි ගන්න. අනිත් එක ස්වාමීන් මේ මේ කර්මස්ථානය තුළ හොඳට තේරෙනවා. දැන් රූපාවචර කර්මස්ථානයේ දක්වාම කල්පනා කරලා බලපුවාම මේ ඒ කර්මස්ථානය බොහොම සියුම් එකක්. මහා වැල්වටාරමක් නෙවෙයි. එහෙමයි. දැන් අපිට මේ ධ්‍යාන එකින් එකට එකින් එකට යන තාලේ දැක්කහම තේරෙනවා දැන් අර පටවි ධාතු ආමේ මේ තද ස්වභාවය නැත්තම් එතර ඒක එහෙම හිතන්නෙත් නෑ මේ පස් කියන ඒ ස්වභාවය විතරයි හිතන්නේ. ඒක ඇතුළහන්තේ වැඩි හිතන්න යන්නේ නෑ. එහෙමයි. ඒ තද ගතිය නැත්තම් ඒ පටවි පටවි අපිට අවශ්‍ය කරන්නේ සාමාන්‍යයෙන් ඇත්ත වශයෙන්ම මේ හිත ඒ කසින මණ්ඩලේ තබා ගන්න. එහෙම. ඒක තමයි එතන ප්‍රධානම දේ. එහෙම කසින මණ්ඩලෙ හිත තබා ගැනීමෙන් වෙන ප්‍රයෝජනෙ මොකද්ද? ප්‍රයෝජනෙ තමයි ස්වාමීනාත් එතනදී අපේ සිත හොඳ ඒකාග්‍රතාවයකට යනවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ස්වාමීනාත් මෙතන ඉදිරි අපිට පේන නොඑක් නොඑක් දේවල් උපකරණ තියෙනවා. එහෙම. දැන් මේ උපකරණ දිහා කොහොම බලලා අහවල් දෙන්නේ කැමරාවක් තියෙනවා මේ මල් පෝච්චි තියෙනවා මේ නොයෙක් නොයෙක් බහන්න තියෙනවා මම දැන් අත් දෙක පියාගෙන මේ ඔක්කොම හිතුවොත් අපේ කන්දකති ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවා මේ කැමරා තියෙනවා ඊළඟට මේ මල් පෝච්චි තියෙනවා මේ හැම එකක්ම හිතුවොත් හිතට මහා බරක් නමුත් මම එක දෙයක් සම්පූර්ණ එක දෙයක් අරමුණු කරනවා එක දෙයක් අරමුණු කරගත්තාම සම්ම එතෙන්ට හිත තියාගන්න ලේසි එහෙම එතෙන්ට හිත තියාගන්න ලේසි වුණාම හොඳ බල සම්පන්න ඒකාග්‍රතාවයක් ඇති වෙනවා එහෙම ඒක ඒකාග්‍රතාවය දැන් තියෙනවා ඊළඟට අර දැන් මෙතන අර ධ්‍යාන අංග හැටියට විතක්ක. ඒ අරමුණට නංවනවා. එහෙම. විචාරය අරමුණේ දැන් අරකෙම පටවි පටවි පටකල ඒක හොඳට හසුරවනවා. එහෙම. ඊළඟට සාධනාත් දැන් ඒකට නැංගුවා ඒකේ හොඳට හසුරවනවා. දැන් අර ඒකාග්‍රතාවයත් එක්ක මේක කරන්න. ඊළඟට සම ප්‍රීතිය. දැන් ඒ නිසා ලකම් හරි සැනසෙල්ලක් ප්‍රීතියක් ලැබෙනවා. ඒ මොකද හිත එක තැනක මේ වහා තැන් තැන් වල දුවන සිත එකම තැනක කොටු කරගෙන ඉන්නකොට දැන් ඒ අරමුණේම හොඳට පිරිමදිනකොට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. එහෙමයි. අනෙක් අරමුණු වලින් පීඩා නොලබනකොට පීඩා නොලබනකොට මහා ප්‍රීතියක් සැනසෙල්ලක් ලැබෙනවා. ඒ නිසාම සුඛය. සුඛය කියන්නේ ලොකු සෝමනස්සයක්. සතුටක් දැනෙනවා. ඒ සතුට දැනෙන. එතකොට බලන්න මෙන්න මේ සියලු දේවල් එකතු වෙලා අර ඒකාග්‍රතාවයත් එකට හොඳට සම්බන්ධ වුණාම ඔන්න පළවෙනි ධ්‍යානෙ උපදිනවා. ඒ ඒ කියන්නේ සැපයක් ඇති වෙනකොට ඒ අරමුණේම හිත එකඟ කරගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාව ඒ කියන්නේ ඒ සැපයත් එක්කම ඒ අරමුණේම ඉන්නකොට ස්වාමීන් වහන්සේ පඨම ධානය අපිට උපද්දව ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් ඕක තමයි පළවෙනි රූපාව නැත්නම් පඨම ධාන භූමිය. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් ඕක දැන් පඨම ධානය කරන්නේ ඊළඟට ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන දක්වාම යනවානේ. එහෙම. ඒක ස්වාමීන් වහන්සේ අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. එතන ඉඳලාම නැවත මේක තව තව වශී ප්‍රාප්ත කරනවා. එහෙම වශී ප්‍රාප්ත කරනවා කියලා කියන්නේ අපි කියන්නේ අර පංච වශීතා කියලා සම්මත අහලා ඇති. ඒ පංච වශීතා කියලා කියන්නේ ඉතින් අර ආවජන, සමාපජන, අදිත්‍යාන, උත්ථාන, උත්ථාන, පච්චවෙක්කන. ඉතින් මේ මෙන්න මේකෙන් හොඳට වශී ප්‍රාප්ත කරනවා. ඉතින් කියන්නේ දැන් අර අරමුණේ ඕන ඕන විදිහට ටික කියන්නේ බොහොම චනිකව ධානයට සමවදින්න පුළුවන්. ඒ විදිහට අර කසින මණ්ඩලෙන් ගත්ත මේ අරමුණම නැවත නැවත එතනම හිත පවත්නකොට සාමිනහන්ස අර විතර්කේ නැති වෙලා යනවා. අර නම් අඬ ඕනේ නැහැ. එහෙම. කෙලින්ම අර පළවෙනි ධානාංගය නැති වෙලා ਵਿਚාරේ. ඒ කියන්නේ අරමුණේ හොඳට පිරිමදින තත්වයට පත් වෙනවා. නම් වන්න දෙයක් නැහැ. එහෙමයි. එතකොට උන ද්විතිය ධානය පහළ වෙනවා. එහෙම. ඊළඟට සම්හත තවත් මේක සියුම් වශයෙන් කරගෙන යනකොට විතක්ක ਵਿਚාර දෙකම අයින් වෙනවා. එනකොට ප්‍රීතියෙන් පටන් ගන්නවා. ඒතතර සමුදුරටත් ඒක කරගෙන යනවා කියන්නේ අර පංචවිද වශීතාවයන් පුරුදු කරනවා කියන්නේ. අර අපි සාමාන්‍යයෙන් අර ඕනම දෙයක් සාන්ත පුළුවන් තරම් ඒක දියුණු කරනකොට අපිට දැන් අපි අපි උදාහරණයක් ගත්තොත් මේ ලෝකයේ හැටියට අපි හිතමු කෙනෙක් ටයිප් කරනවා. අර යතුරු ලියන එක කරා එහෙම. ඒ අය මේක දිගටම කරන අය ස්වාමීන් වහන්සේ අපිත් එක්ක කතා කරලා ටයිප් ගහනවා. එහෙම. කියන්නේ ඒ තරමට ඒ ගානට කුරුයි. ඒ කීබෝඩ් එක බලන්නේ නැතුව ස්ක්‍රීන් එක දිහා විතරක් බලාගෙන ටයිප් කරන අය ඉන්නවා. කරන අය ඕන තරම් ඉන්නවා. මොකද ඒ පුරුද්ද. ඒ වගේ සානක මේ ධානයේ දැන් තමන් අදිස්ථාන කරනවා මේ තප්පරයකින් නැගිටිනවා කියලා. ඒක තප්පරෙන් නැගිටින්න පුළුවන්. එහෙම. ඒ තරම් මේක වශී ප්‍රාප්ත කරනවා. එහෙම. එතකොට එහෙම ඉතින් එහෙම සියුම් කරගෙන යනකොට ඊළඟට සහන තති අධ්‍යාන වන ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි. ඊළඟට චතුත් අධ්‍යාන සුඛ ඒකාග්‍රතාව සහිතයි. ඒක අඩු වෙනවා. එහෙම. අඩු වෙනවා කියලා කියන්නේ මේක ඒ තරම් සියුම් වෙලා සියුම් වෙලා උත්තරීතර තත්ත්වෙට තව යනවා. සිත සියුම් වෙනවා. එහෙම. ඊළඟට සාන්ත අන්තිමට පංචම ධානය උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. එහෙම. එතකොට මෙන්න මේක තමයි රූපාවචර භූමිය කියලා කියන්නේ. ඉතින් මේ රූපාවචර භූමියේ ඉපදෙන්න කැමැත්තක් අවශ්‍ය කරනවා. එහෙම. මේකත් භවයක්. එතකොට මේ කැමැත්ත තමයි රූප රාගය කියලා කියන්නේ ඇත්තට මේක උත්තරීතර කැලැත්තක්. එහෙම කිව්වට මේක උත්තරීතර කැමැත්ත කියන්නේ මේක මෙතන සම්පූර්ණ ඕලාරික කාමයක් මෙතන ඇත්තෙම නැහැ. එහෙමයි. ඒතර මෙතන තියෙන්නේ මේ ධ්‍යාන සැපේ නිරාමිතර සැපේට තියෙන ඇල්ම. ඇල්ම. මෙන්න මේ ඇල්මට තමයි රූප රාගය කියලා කියන්නේ. එහෙම. ඒතර අපි අහන මම මෙහෙම කිව්වොත් දැන් කාම රාගය කියලා කියන්නේ කාමාවචර ලෝකවල පහළ වෙන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ සතර අපායයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක කාමාවචර දිව්‍ය ලෝක 6යි. 6යි. එතකොට තියෙන ඔක්කොම. එහෙනම් 11ක් තියෙනවා. එතකොට රූප රාග කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙන්න තියෙන කැමැත්ත. කැමැත්ත. එතකොට ඒ සඳහා අපි හාඳුරු කියපු විදිහේ පංචවිධ ධාන උපදවා ගැනීම අවශ්‍ය වෙනවා. අවශ්‍යයි. එතකොට ඒ කැමැත්ත මුල් කරගෙන අර රූප රාගය මුල් කරගෙන රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. 16. ඒ 16ෙහි උපදින්නට වෙනවා. උපදින්නට වෙනවා. ඒතකොට අපි හන්නේ මේ 16 මේ ධ්‍යාන පහනුව බෙදිලා යන ක්‍රමයක් මොකක් හරි තියෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් බ්‍රහ්ම ලෝක 16 ගැන ගත්තාම දැන් බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම. එහේ. පළවෙනි තුන. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මේ පඨම ධ්‍යාන තල තමයි මේ තුන. එහෙම. බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා කියන්නේ ඇත්තටම මේ පඨම ධාන තලෙ. පඨම ධානයේ වඩපු කෙනා උපදින තැන. උපදින තැන. එහෙමයි. එතකොට අපි යන්නේ පඨම ධානය කියලා කියන්නේ රූප රාගයක් කියලා කියන්න පුළුවන් නේද? පැහැදිලිව රූප රාගයක් තමයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මොකද එතන මේ භවයට කැමැත්ත තියෙන කැමැත්තෙන් කරන්නේ. එහෙමයි. මොකද එතන නවතින්නේ තේ. භාවනා කරාට එතන බොහොම සියුම් කැමැත්තක් නමුත් එතන ඇලීමක් තියෙනවා. ඒකයි අපි කිව්වේ මුලින්ම මේ ලෝභයම තමයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ පරිත්‍ථාව අප්‍රමාණ ආභස්තර. ආභස්තර. ආභස්තර කියන්නේ ဒုတိ ය ධ්‍යාන භූමිය. එහෙම. එතන සම්පූර්ණ ဒုတိ ය ධ්‍යානයේ අර දිනු කරපු කෙනා එතන ඒ තැන් වල පහළ වෙනවා. පහළ වෙනවා. ඊළඟට සාන තතිය ධ්‍යාන භූමිය ගත්තාම පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ සුභ පිළින්න. පිළින්න. එහෙමයි. ඉතින් මේ තුන තමයි තතිය ධ්‍යාන භූමිය. එහෙම. චතුත්ථ ධ්‍යාන භූමිය ගත්තාම අසඤ්ඤ සත්ත්‍ය අවිහ නෑ වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය. එහෙම. ඒ අතර මේක තමයි චතුත්ථ ධ්‍යාන භූමිය. ඊළඟට ස්වාමීන් වහන්සේ පංචම ධ්‍යාන භූමිය හැටියට ගැනෙන්නේ අවීහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කියන මේ සුද්ධාවාස භූමින් තමයි පංචම ධ්‍යාන හැටියට ගැනෙන්නේ. එහෙම අනාගාමි ඵලයටපත් වූ උදවිය පහළ වෙන පහළ වෙන තැන. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඔතන පංචම ධ්‍යානෙ කිව්වහම විද්‍යුත් ඥානය, දිබ්බසෝත ඥානය, දිබ්බචක්කු ඥානය, පරචිත්ත විඥානය, පුබ්බේ නිවාසාංශ අභිඥා පහ කියන්නේ පංචම ධ්‍යානෙ තමයි. එහෙම. ඒතර අභිඥා වලින් ස්වාමීන් වහන්සේ එක එක දේවල් කරන්න පුළුවන්. එහෙම. ඒතර මේ පංචම ධානය උපදවා ගත්ත කෙනෙකුට විවිධාකාර දේවල් කරන්න පුළුවන්. ඇත්තට මෙතන මේ தത്വයටපත් වෙනවා කියන එක ලිහිපි වැඩක් නෙවෙයි. තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් අපි මේක දැන් මනුස්ස ලෝකයේදී අපි මේ ධානය පුරුදු කරන්නේ. එහෙම. ඒතර ස්වාමීන් ධානය පුරුදු කරනකොට ඒ ධානයේ වඩන කාලයේ විතරයි අපි ඒ ඒ විදිහට නිකලෙස් සිතකින් ඉන්නේ. එහෙම. නැති අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. ධානයෙන් පිළිහෙන්නත් පුළුවන්. පිළිහෙන්නත් පුළුවන්. ඒක අර අපි දිගටම පුරුදු කළා පුරුදු කළා. හැබැයි ඒ හිතින්ම අපේ මරණය සිද්ධ වුණොත් කෙලින් මේ ලෝකේ අපි ඒකාන්තයෙන් උපදිනවා. අපි හන්නේ දැන් ඒ ලෝකේ උපදින්නට ධානසිත උපකාර වෙනවා වගේම ඉපදුනාට පස්සෙත් ඒ සිතින්ම දෙකතිය වාසය කරන්නේ. පැහැදිලි මේ සිතින්ම තමයි ඒ රූපාවචර භක්ම ලෝකේ වසන්නේ. විශේෂයෙන් තව දෙයක් ස්වාමීන් වහන්සේ මතක් කරන්න ඕන රූපාවචර භක්ම ලෝකේ දැන් අපේ මේ අපිට ඉන්ද්‍රියන් පහක් පේනවනේ. එහෙනම් ඉන්ද්‍රියන් පහෙන් ස්වාමීන් වහන්සේ ඇසත් කනක් විතරයි එහෙ පහළ වෙන්නේ. එහෙනම් අනිත් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රසාදයක් නෑ. එහෙනම් නමුත් මේ චක්කසෝත කියන දෙක මොකද ඒකට හේතුව අපේ පැරණි පොත්වල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් දකින්න ඊළඟට බණ අහන්ද ඒ චක්කසෝත කියන දෙක ඒ බ්‍රහ්මයන්ට තියෙනවා. ඊතුරු ගාහන ජීවා කාය කියන දේවල් ඇත්තටම ඒ බ්‍රහ්මයන්ට නැහැ. එහෙනම් අපි හන්නේ දැන් කාල වේලාව ඊටාම ශීඝ්‍රයෙන් ඉක්මන යන නිසා අපි මේ අරූප රාගය පිළිබඳව බොහොම කෙටි හැඳින්වීමක් කළොත් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙන්න තියෙන කැමැත්ත. අරූපාවචර බ්‍රහ්ම ලෝක සම්නාන්ත ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. මෙතන සම්නාන්ත දැන් අර රූපය දැන් මේක සියුම් කරගෙන සියුම් කරගෙන ඇවිල්ලා මේ රූපේ ආදීනව දකිනවා. එහෙනම් රූපයක් තියෙනකොට හරි කරදරයි කියලා දැන් අපි එහෙම හිතනවා. හිතලා අර පංචම ධානයේ පාදක කරගෙන අර පංචම ධානයේ උඩ ඉඳගෙන අර ලබාන තරපිටම පට විකසිනේ කියලා. එහෙම. ඒ කසිනේ දැන් මෙයාගේ සිත බොහොම දියුණුයි. ඒ සිතින් එයා අදිස්ථාන කරනවා කසින මණ්ඩලයක් හැටියට නැත්නම් පට විකසිනයක් හැටියට නෙවෙයි ඒක අවකාශයක් හැටියට දකිනවා. එහෙම. ඒක ඇත්තම කර්මස්ථානේ අහකාස අහකාස නැත්නම් අනන්ත ආකාශ. එහෙම. අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශයට භාවනා කරනවා. ඒ භාවනා කරන සන ඔන්න ආකාසානංචත බ්‍රහ්ම ලෝකෙට එයාට ඒ ඒ ධ්‍යානෙට යන්න පුළුවන්. එහෙම. ඊළඟට දැන් එයා තව ටිකක් කල්පනා කරනවා දැන් මේ අහස මේ අහකාශය අරමුණු කරගෙන මේ පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා එයා එයාට සිත විඥානය විඥානය අනන්තන්ත විඥානය විඥානය විඥානය කියලා භාවනා කරනවා. දැන් බලන්න මේ කර්මස්ථාන හරි පොඩි. එහෙම. හැබැයි ප්‍රතිඵලය මහ විශාලයි. එහෙම. එතකොට දැන් විඥානං ඡායතන ඔන්න බ්‍රහ්ම ලෝකේ ආ ඒ ඉත දිනු කරලා විඥානංචාන්ත බ්‍රහ්ම ලෝක උපදිනවා. එහෙම. නැත්තම් ඒ ධ්‍යානෙ උපදවා ගන්නවා මනෝලෝධි කරාන. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ආකින්චඤ්ඤායතන. ආකින්චඤ්ඤායතන කර්මස්ථානය තමයි දැන් ආකාසනංචායතන දැන් නැහැනේ. දැන් අපි හන්නේ මේ කියන්නේ මේ රූපයකින් දැක්විය නොහැකි අරමුණු කියන එකදම ස්වාමීන් වහන්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ පවතින විඥානෙ පමණයි. එහෙම. ඒ ශක්තිය ඒ ධ්‍යානයේ තියෙනවා. එහෙම. ඒ කියන්නේ රූපයේ තියෙන පීඩාකාරී ස්වභාවය වැටහිලා ගොරෝසුකම වැටහිලා අනේ මේ ගොරෝසු රූපයෙන් නැතුව ඉන්නේ නැත්නම් කියන කැමැත්තක් ඇති. කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත මුල් කරගෙන අපි හාමුදුරු කියපු විදිහට මේ ධ්‍යාන අරූපාවචර ධර්ම උපදවනවා. මේ ධ්‍යාන උපදවනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් කිසිවක් නැහැ කියලා එයාද මොකද රාකාසමන්ත නැති නිසා කර්මස්ථානයේ කිසිවක් නැහැ. නත්ති කිංචි නත්ති කිංචි කියලා භාවනා කරනවා. ඉතින් එතකොට ආකින්චඤ්ඤායත භක්ම ලෝකයට ඒ ධ්‍යාන උපදව ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ ලැබපු ප්‍රණීත දේ හරිම ප්‍රණීතයි, හරිම සාන්තයි කියලා එයා භාවනා කරනවා. ඒක තමයි අර නේව සංඥා නාසඤ්ඤා. කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැහැ, නැත්තේත් නෑ. ඒ වගේ ලෝකවල අපි හන්නේ ඉන්ද්‍රියන්ගේ පිහිටීම කොහොමද මේ රූපය එතකොට පවතිනවද රූපයක්? නතරම ස්වාමීන් වහන්සේ එතන රූපයක් පවතින්නේ නැහැ. ඒකයි අරූපාවචර කියලා කියන්නේ. ඇත්තටම අපි හන්නේ රූපයක් නෑමද එහෙම නැත්නම් ප්‍රකට නැති අපි නේද මෙතන කියන්නේ. හැදිලියම් ධර්මයේ සඳහන් වෙන නිසා රූපයක් ඇත්තෙම නැහැ. දැන් අපි හන්නේ පංචස්කන්ධයක් තියෙනවද එතන? පංචස්කන්ධයක් නෑ ස්වාමීන් වහන්සේ. දැන් මේකයි ඒ භාවනා ඒ රූපා අරූපාවතර භක්ම ලෝකෙට දැන් යහත පස්සේ ස්වාමීන් වහන්සේ එතන වැඩ කරන්නේ මන ආයතන විතරයි. එහෙම. එතකොට ඒ ශක්තිය තියෙන ඒ ධානයේට ඒ කාලයක් ජීවත් වෙන්න මන මනස පවතින පුළුවන් රූපයක් නැතුව. සම්හ ධර්මයේ සඳහන් වන්නේ එහෙම දැන් සමහර අටුවා පොතර එහෙම අර සාමාන්‍ය අර කතාවට කියනවා සිත මිස කය නැති එක බඹතලයේ සිත නැතිවම කය ඇති බඹතලයේ ආදී වශයෙන් කිව්වට අපි හන්නේ මම හිතන මට සමා වෙන්න මට වැටෙන විදිහට සාමාන්‍යයෙන් දැන් කියන දේ මට තේරෙනවා එහෙම ඇත්තටම සාමාන්‍යයෙන් එතනදී සමහර පොතපතේ සඳහන් වෙනවා දැන් අර පාත්‍රය අපි තෙල් අල්ලලා තෙල් ටිකක් ගන්නවර පාත්‍රේ එහෙමයි ඒක තෙල් ගාපුවාම දැන් පාත්‍රේ තෙල් ගාලා තියෙනවා එහෙමයි ඉතින් කෙනෙක් කියනවා මම තෙල් තෙල් නැද්ද කියලා. ආ තෙල් තියෙනවා කියලා. මට දෙන්න ටිකක් ඔලුව ගා ගන්නවා. එහෙම දෙන්න නෑ කියනවා. එහෙම. කියන්නේ රූපයක් එතන දැන් දෙන්න දෙයක් පෙන්වන්න දෙයක් නෑ. නමුත් සමහර විට අර විඥානේ පවතින එහෙම යම් කිසි ශක්තියක් තියෙන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒක පටිච්ච සම්පාද ඉගැන්වීම අනුවත් එහෙම වෙන්න එපා නේද? ඔව් ඒක තමයි. එහෙයි. නමුත් මේ එතකොට ඒ රූපයක් නැතරම නැති යාම නෙවෙයි තුනී වී යන එක ඒ තුනී වී යාම තුළ රූපයෙන් ඇතිවෙන යම් පීඩාකාරී ස්වභාවයෙන් අවම වෙලා යනවා. ඔව් හැබැයි අපේ ස්වාමීන් දැන් අපි එතනදී තව දෙයක් මතක් කරන්න ඕනේ දැන් ධර්මයේ කොතනවත් ඒ රූපේ තුනී වී යෑමක් ගැන සඳහනක් නම් නැහැ. එහෙමයි. එතකොට අපි හන රූපයක් නැහැ කියලාම සඳහන් වීමක් තියනවද? එතන තව එතන සඳහන් වන්නේ නම් පැහැදිලි මතුවාය සඳහන් වන්නේ මේ විඥාණයට ශක්තිය තියෙනවා ඒ විදිහට පවතින්න කියලා. එහේ. එතකොට හැබැයි රූපයක් නැතුව එහෙම තමයි රූපයක් නැතුව විඥානය විතරක් පවතිනවා කියලා විඥානය දැන් එහෙම රූපයක් කියන ප්‍රශ්නේ නගලා නැහැ. එහෙමයි. තියෙන විඥාණයට ශක්තිය තියෙනවා මේ රූපයක් නැතුව පවතින්න කියලා. හැබැයි එතන තව තැනක මම දැකලා තියෙනවා අර මම කෙල්ලපමාවෙන් කිව්වේ එතන රූපයක් අර දෙන්න දෙයක් නැහැ. නමුත් එතන ඒ රූප ශක්තියක් තියෙනවා. එතන තෙල් යයි යමක් තියෙනවා කියන හැඟීම එනවා නේද අපි හන්නේ? හැඟීම එනවා. එහෙමයි. අර තෙල් කියලා බෝතලයකට දාලා දෙන්න නැති වුණාට තෙල් ගතිය එනවා. දැන් පාත්‍රයේ කුඩින් අපි මොකක් හරි දෙයක තෙල් චුට්ටක් ගහපම ඒ තෙල් ටික ගන්න බෑ. එහෙමයි. දැන් අපි තවත් උපමාවකින් කිව්වොත් දැන් වතුර තියෙනවා. දැන් හරහමක වතුර ටිකක් තියෙනවා. ආ එහෙනම් මට බොන්න කියනවා. ඒක බොන්න ගෑ. දැන් අපි සාමාන්‍ය පටිච්ච සම්පාදයේ විග්‍රහයේදී විඥානපච්චයා නාම රූපං කියලා බොහොම පැහැදිලිවම ඉගැන්වීම වෙනවනේ අපි හන්නේ. ඒ එතකොට දැන් අපි හන්නේ රූප රාගය සහ අරූප රාගය කියලා කියන්නේ එක්තරා විදිහක දියුණු මානසිකත්වයකින් ඇතිවෙන එකක් කියන එක තමයි අපි හඳුරන් පැහැදිලි කරන්නේ. අර ඒ අරූපාවචර භක්ම ලෝකවල නැත්තම් ඒ කයක් නැති මනස විතරක් අපි එහෙම හිතන නම් ඒ පවතින ලෝකයට බැඳීමක් වෙනවා මෙතෙන්ට. එතෙන්ට තියෙන බැඳීම තමයි අරූප රාගය කියලා කියන්නේ බොහොම සියෝ මොකද නිරෝධ සමාපත්තියකට සමවදින රහතන් වහන්සේ අනාගාමී උත්තමයා නිරෝධ සමාපත්තියට සමවදින්න පිළිවෙලින් අර මුලින් කියපු පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යානෙට ඇවිල්ලා ඒක පාදක කරන ඊළඟට මේ අරූපාවචර ධ්‍යාන හතරම සම්පූර්ණ කළා තමයි ඇත්තටම නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙමයි. තුරු සාමි දැන් මේකෙන් අපි හැමන්තර පැහැදිලි කරන්නේ රූප රාගය තුනී කරගෙන තුරී කරගෙන ගියාට පස්සේ තමයි අරූප රාගයටපත් වෙන්නේ කියන එක. එතකොට එයද භව රාගයක් නේද? භව රාගයක්. එතකොට ඒ භවයේහි සත්වයාගේ පැවැත්ම තහවුරු කරන සිටිවිලි දෙකක් තමයි රූප රාග අරූප රාග කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භවය කිසි වෙලාවකත් වර්ණනා කරලා නැහැ. මේක දුකක්ම බව තමයි බුදුරජාණන් වහන්සේගේ අවධානය වෙලා තියෙන්නේ. ඉතින් භව නිරෝධය පිණිස කටයුතු කරන බෞද්ධ ශ්‍රාවකෙක් වුණාම මේ කියන සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීම සඳහා බොහොම වෑයම් කළ යුතු වෙනවා. අපවලා කටයුතු කරන්න ඕන. ඉතින් ඉතිරි සතියේදී අපේ මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම තුන පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් නියමිත කාල සීමාව අවසන් බැවින් අද සාකච්ඡාව සමාප්තිය සනිටුහන් කරනවා අවසාන භාගයේ මදක් විවාදාපන්න වූවත් අපි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට වඩාත් නිවැරදි ධර්ම කාරණා තේරුම් කරලා දෙන්න අපේක්ෂා කරනවා. ඉතින් අද මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සීන ගමනේ තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප හැම දෙනා වෙනුවෙන් බෙදා දීම සඳහා වැඩමවවදාල්. පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේට අපේ බොහෝම හදයාංගම සෙත් පතනවා නිදුක් නිරෝගී සුවචිර ජීවන වේවා කියලා බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම ආශිර්වාද කරන ගමනේ අද ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්තමත් කරනවා මෙතෙක් පහල කරගත් උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමෙන් පින්වත් ඔබ හැම දිනාටම සියලු ශාන්තිය වේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න